සේවයයි. ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ ගම්පහ ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතන මහා පිරිවෙනේ ආචාර්ය පිරිවෙන් ගුරු උපදේශක මනෝවිද්‍යා බාහිර කතිකාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද පළමුගෙදර සුමන වංශ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. ගෞරවනීය දේශකෙනි සදේවතුනි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 සුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ඝරಂತಿ ධර්ම ශ්‍රවණාබිලාසී අති ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි මම අද දවසේ ධර්මකාරණා පැහැදිලි කරන්නට මාතෘකාව හැටියට තබා ගන්නට යෙදුනේ ඔබ බොහෝ කෙනෙක් අහලා තියෙන ගාථා ධර්මයක් මේ ගාථාව සඳහන් වෙන්නේ බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථයේ හැටියට සලකනු ලබන ධම්මපද. අච්චිරං වතයන් කායෝ පටවින් අදිසෙස චුද්දෝ අපේත විඥානෝ නිරත්තංව කලින්ග. මේ ගාථාවේ සරල අදහස පිළිබඳව අපි යම් තරමකින් තේරුම් අරගෙන ඒහා සම්බන්ධ උදාහරණ කීප අපි හරි කැමතිනේ කතන්දර අහන්න. ඕනෑම දෙයක් ඒ කාරණාව පිළිබඳව තේරුම් කරනවට වඩා ඒ සම්බන්ධ උදාහරණත් එක්ක කතාව පැහැදිලි කරනකොට මම හිතනවා මතකින ප්‍රමාණයක් බොහොම වැඩි. විශේෂයෙන් අධ්‍යාපන ශ්‍රේය තුලත් මේ උදාහරණ මගින් ඉගැන්වීම දැන් බොහොම කරලියට ඇවිල්ලා තියෙන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. පින්නතුනේ බුදුහාමුදුරුවෝ හරි පැහැදිලිව අපිට කියලා දෙනවා. අචිරං වතයන් කායෝ. කායෝ කියලා කිය ශරීරය. අචිරං නොබෝ කලකි. ටික දවසකි. වත ඒක. චුද්ධෝ අපේත විඥානෝ. විඥාණය ශරීරයෙන් ඉවත්ව ගියාට පස්සේ මේක දරලියක් වටින් මහ පොළොව. ඔක තමයි ගාථාවේ තියෙන මේ ශරීරයේ තියෙන විඥාණයට මම සමාන වචන ටිකක් මෙහෙම කියන්න සරලව හිතාගන්න. උණුසුම, පණ, හුස්ම. ශරීරයෙන් ඉවත් වුණාට පස්සේ මේ ශරීරය කියන්නේ දරලියක් තරම්වත් වටින් අඳින්නේ මහා පොයි සරලම කියලා දෙන්නේ. හැබැයි කියලා දෙන තුල ඒ තුල සරල වුණාට එකෙන් උගන්වන පාඩම සරල නැහැ. අපේ මුළු ජීවිත කාලයම මුළු සසරම ඒ තුල ඒක රාශී කරලා බුදුහාම මේක උදාහරණත් එක්ක අපි ටිකක් පැහැදිලි කරගත්තොත් මම හිතනවා ඔබට යම් අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා. අපි මේ විදිහට හිතුවොත් ඔබ ජීවත් වෙන නිවස ඉඳලා මොනියම් හෝ රාජකාරී එහෙමත් නැත්නම් මොනියම් හෝ අවශ්‍යතාවයක වහින වේලාවක නිවසින් නිවසින් එළියට බහිනකොට වැස්ස නිසා ඔබට මොකක්ද වෙන්නේ? වැස්සෙන් ආරක්ෂා වීම සඳහා මොකද්ද කරන්නේ නිවසෙන් පිට ඉන්නේ වැස්ස වැටෙනවා වැස්සෙන් ආරක්ෂා වෙන්න. හුඟක් අය කියන දෙයක් තමයි කුඩයක් අරගෙන. හොඳයි කුඩයක් අරගෙන ගියයි කියමු. කුඩේටත් මේ වැස්ස දරා ගන්න බැරි වුණොත් එවනකට ගහකට යන්න වෙනවා. ඒ වැස්සෙන් ආරක්ෂා වීම. එතකොට බැරි වෙලාවත් වැස්ස නෙවෙයි අව්වසර වෙලා කියන්නේ. එහෙම වුණොත් අපි ගමනක් යන අතරතුර අව්වසර වුණාට අව්ව වැඩි වුණොත් මොකද? ඒත් ගහක් යටට යනවා. සමහරට මේ දවස්වල නම් හුඟක් අය ගෙදරට වැඩිය ගහක් ප්‍රශ්නේ. ඒ නිසා ගහක් යට සෙවණ ලබනවා අවුවනම් වැස්සනම් ඒකෙන් ආරක්ෂා. ඒ විතරක් නෙවෙයි. ඔබ නිවසින් එළියට බහලා යනකොට දැන් එතකොට ගහක් තිබුණා, ගහ පන පිටින් තිබුණා. ඒ නිසා අපිට උදව්වක් හම්බ වුණා, සෙවණ ලැබුණා. බැරි වෙලාවත් නිවසින් එළියට බහලා යනකොට තාත්තලාට කෙසේ වෙතත් අපේ අම්මලා දකිනවා ගහක් මැරිලා තියෙනවා. මොකද කර? අනිවාර්යෙන් යන ගමන පැත්තකට දාලා අර මැරුණ ගහ ගෙනල්ලා කොහෙද දාගන්නේ? දරකේ දාගන්න. ඇයි? ලිපේ දාගන්න. ගෑසුත් ගණන් හිඳ. දැන් එතකොට මට කියන්න උවමනාව තියෙන්නේ අපි නිවසින් එළියට බහැලා යනකොට වැස්සාවොත් අවුව ආවොත් ගහ පන පිළිනකොට ගහේ හෙවණ ලබනවා. බැරි වෙලාවත් ගහ මැරිලා තියනවා දැක්කොත් ඒ මැරුණ ගහ ගෙනල්ලා අපි ලිපේ දාගන්නවා. එතකොට ගහ පණ පිටින් තිබුණත් වටිනවා මරුණහමත් වටිනවා. මට කියන්න ගහේ වටිනාකම වැඩිපුර අපිට දැනෙන්නේ පට පණ පිටින් තියෙන. ඇත්තම කතාව අම්මලාගෙන් අහු. ගහ මරුණහම තමයි ගොඩක් වටින්නේ. ඇයි? පණ පිටින් ඉන්නකොට හේවන විතරයි හම්බ වෙන්නේ. මොනවා හරි තම්බ ගන්න හම්බ වෙන්නේ වතුර ටිකක් උණු කරගන්න හම්බ වෙන්නේ ගහ මරු. ඒකනේ. එහෙමනම් ගහක් පණ පිටින් තිබුණත් අපිට වටිනවා මරුණහමත් වඩිට වටිනවා. හැබැයි ගහ වැඩිපුර අපිට වටින්නේ මරුණහ. ඒකනේ ඇත්ත. ඊළඟ කාරණාව. ඔබේ gedara නිවස ඉදිරිපිට පාර ඔය පාරේදී හදිසියෙ හරි මුවෙක් හරි ඌරෙක් හරි ගෝණෙක් හරි වාහනයකට හැප්පිලා වැටෙනවා. මුවෙක් හරි ඌරෙක් හරි ගෝණෙක් හරි වාහනයකට හැප්පිලා වැටෙනවා. ඇත්තම කියනවා නම් මොකද්ද කරන්නේ? ඈ? ගේ පැත්තට ඇදගෙන ගිහිල්ලා මොකද කරන්නේ? තුන පහ කියන බෙහෙත් ටික දාලා ඈ? පණ තියනවා නම් තව දෙකක් ගහලා ඉතුරු පණ ටිකක් යවලා එහෙම කරනවා. එහෙම කරනවද කියලා අහුවාම එක දවසක් මම ওই කතාව කතා කරනකොට එක තැනකදී කෙනෙක් කියනවා "ආමුදුන්නේ එහෙම නොකරන මොඩියෝ ඉන්නවද කියලා අහන." මේ ගව් ගානක් ගිහිල්ලා මහ ගානක් වියදම් කරගෙන හොයාගෙන මරාගෙන කණ්ඩ ඕන එක ගේ ඉස්සරහා හැප්පිලා වැටුනොත් ඈ පණ තිබ්බත් තව දෙකක් ගහලා ඉතුරු පණ ටිකක් යවලා කෑලි කපලා විකුණ ගන්න එකේ ගේ ඉස්සරහා වැටෙන කෙනාට එහෙම නොකරන මෝඩයොත් ඉන්නවා. මම දන්නේ ඔබ කොතන කොයි විදිහට ඒක හිතයිද කියන එක. ඇත්තම කතාව නම් මුරෙක් හරි ඌරෙක් හරි ගෝණෙක් හරි ගේ ඉස්සරහ හැප්පිලා වැටුනොත් වාහනයක අනිවාර්යෙන් කුස්සිය පැත්තට ඇදගෙන ගිහිල්ලා මොකද කරන්නේ? කෑලි කපලා විකුණ ගන්නවද නැද්ද? කිලෝ 100යි 200යි කියලා. දැන් මට කියන්න, ඒ සතා පණ පිටින් හිටියානන්ද අපිට වටින්නේ මරුණට පස්සේ. ඇත්තටම සතා පණ පිටින් හිටියයි කියලා අපිට වටිනවද? හරිනම් වටින්න ඕනේ එහෙම තමයි. හැබැයි අපි හිතන්නේ නැහැ අපේ සාක්කුව පිරෙන්නේ නැහැ එතකොට. ඒ නිසා අපිට ඒ සතා පණ යට වඩා වටින්නේ කොයි වෙලාවටද? මරණහම. ඒකනේ ඇයි? එතකොට තමයි අපේ සාක්කුව පිරෙන්නේ කීයක් හරි හම්බ වෙන්නේ. බැරි වෙලාවත් මේ සතා කිලෝ 100යි 200යි කියලා විකුණ ගන්න බැරි වුණොත් ඔකට හරියලන පෙට්ටියක් ගේ ඇතුලේ තියෙනවා. ඈ? ඒකේ මොකද කරන්නේ? ඒකව ගෙනල්ලා තව මාසයක් හරි දෙකක් හරි කමක් නැහැ. අර පෙට්ටිය ඇතුලේ දාගෙන තියාගෙන ඉතින් බලන්නකො නැහැ. බැරි වෙලාවත් ওই ටික දවසක් ඕක ඇතුලේ තියාගෙන ඉන්න එක නිකන් හරි එළිය තියලා බලන්න පැය දෙක තුනකට උයන්න කලින් මොකද වෙන්නේ කියලා මොකද වෙන්නේ කියලා දැන් අර අලුත්ම જાතිය මොනුන්ද මේ මම දන්නේ එක එක නම් උන්ට කියනවා සමහරු නම් එලාම් කියලාත් කියනවා හරි ඉස්සර දවස් 45යි දැන් දවස් 28යි. දැන් දවස් 28කුත් නෑ සමහර අය දවස් 15න් විතර ගන්නවයි කියලා කියනවා. හොඳට මතක තියාගන්න ඒ සතා පණ පිටින් ඉන්නේ දවස් 15යි. හැබැයි ඔබේ ගේ ඇතුලේ ඉන්නවා මාස දෙකකට වැඩිය. පෙට්ටිය දාගෙන. ඉන්නවද නැත්ද? බැරි වෙලාවත් ওই පෙට්ටියේ ඉන්න එක දවසක් පැය 3-4ක් එළියෙන් තියලා බලන්න. අපිට පිළිකා හැදෙන්න පළවෙනිම පළවෙනිම කාරණාව. ඒ නිසා අපි ලෙඩ රෝග වෙන්නේ ඔන්න ඔය කාරණාවයි. දැන් එතකොට මං කියමින් ආවේ සතෙක් පන පිටින් ඉන්නකොටද අපිට වැඩිපුර වටින්නේ මරුණහමද. හැබැයි මේ කතාවේ හැටියට නම් සතා පන පිටින් ඉන්නවට වඩා වැඩිපුර අපිට වටින්නේ මරුණහම. ඇයි? අපි හැම වෙලාවෙම අපි ගැන විතරනේ හිත. අපේ සාක්කුව පිරෙන්නේ එතකොට විතර. ඔන්න උදාහරණ දෙකක් කතා කළා. එකක් ගහක් පන පිටින් තිබුණත් වටිනවා මැරුණාමත්. හැබැයි ගහ වැඩිපුර වටින්නේ අපිට මැරුණාමද පණ පිටින් පණ පිටින්. ඇයි? ලිපේ දාගන්න බලුවා. එතකොටනේ අපිට වැඩිපුර වටින්නේ. ඇත්ත කතාව. ඔව්. සතෙක් පණ පිටින් ඉන්නකොටත් වටිනවා මැරුණාමත් වටිනවා. හැබැයි ඇත්තම කතාව නම් අපට සතා වැඩිපුර වටින්නේ පණ පිටද මැරුණාමද? මැරුණාම. ඇයි? අපේ බඩ පිරෙන්නෙත් සාක්කුව පිරෙන්නෙත් සතා මරුණොත් ඒකට ඊළඟ කතාව. හදිසියෙ හරි ගේ ඉස්සරහා මිනිසෙක් වාහනයකට හැප්පිලා වැටෙනවා. මොකද කරන්නේ? ඉක්මනටම සතාට කරපු දේ තමයි කරන්නේනේ. ඈ ඉක්මනට ළඟට ගිහිල්ලා බැලුවා පණ තියනවද නැද්ද කියලා බැලුවා. ඒත් කමන්නේ කුස්සිය පැත්ත රැඳගෙන ආවා. පණ තියනව නම් තව දෙකක් ගැහුවා. කෑලි කපලා විකුණ ගන්නවා කිලෝ 100යි 200. එහෙම කරනවද? මිනිස්සෙක් නම් එහෙම කරනවද? සමහරවිට අපි වගේ වුණොත් තවත් හොඳක් වැඩිපුර තියෙනවා. ඒ නිසා මිනිස්සෙක් හැප්පිලා වැටුනොත් අනිවාර්යෙන් කුස්සිය පැත්තට ඇදගෙන ආවිල්ලා කැලි කපලා විකුණනවද? ඇයි නැත්තේ? කවුරුවත් කන්න ඇතිලද ගන්න ඇති. ඒක ඔබ තීරණය කරන්න. හොඳයි ඔබ කියනවා නම් මිනිස්සෙක් හැප්පිලා වැටුණාට පස්සේ මැරිලාද නැද්ද කියලා බලලා කුස්සිය පැත්තට ඇදගෙන ආවිල්ලා කැලි කපලා විකුණනවද? බැරි වෙලාවත් මෙයා මැරිලා හිටියොත් අපිට පුළුවන් දරගේ දාගන්න. පුළුවන් තොර ටිකක් උණු කර. බැරිද? ඈ දැන් ඕක ඊළඟට මම මේ කතා කරපු උදාහරණ තුනම දැන් පැහැදිලි වෙන්න ඕන. ගහක් පණ පිටින් තිබුණත් වටිනවා මැරුණාමත් වටින. හැබැයි ගහ මිනිස්සු හැටියට අපිට වැඩිපුර වටින්නේ ගහ මැරුණා. ඇයි? ලිපේ ගහ පණ බිල් ලිබ්බට අපිට ඒචර වටින්නේ දැන් තියෙන ගස් ටික ඔක්කොම කපලා දාන්නේ. එතකොට ගහ පණ පිටින් තියනවට වැඩිය අපිට වැඩිපුර වටින්නේ ගහ සතෙක් මුවෙක් ඌරෙක් ගෝනෙක් පණ පිටින් ඉන්නවට වඩා වැඩිපුර වටින්නේ මැරුණට පස්සේ. ඇයි? සෑහෙන්න දඟලලා කැලෑවක ගිහිල්ලා අල්ලගෙන මරා ගන්න ඕන එක. ගේ ඉස්සරුවා මේ සතා අරගෙන ඇවිල්ලා කැලි කපලා විකුණන එක. එහෙනම් සතා පණ පිටින් ඉන්නකොටද වැඩිපුර වටින්නේ මරුණාම. ඇයි? එතකොට තමයි අපේ එතකොට තමයි අපේ බඩ පිරෙන්නේ. ඊළඟට ගහත් පණ පිටින් තියනවට වඩා වැඩිපුර වටිනා සතෙක් පණ පිටින් තියට වඩා වැඩිපුර වැටුනේ වටිනාකම තිබෙනවා. හදිස්සිය හරි මිනිස්සෙක් හැප්පිලා වැටුනොත් කැලි කපලා විකුණනවද? ඇයි? කවුරුවත් ගන්නෙ නැති විකුණා ගන්න බැරි හින්දා. අර පෙට්ටිය දාලා තියාගෙන කන්න පුළුවන්. පෙට්ටිය කියලා. එහෙම තියාගෙන කන්න පුළුවන්ද? ඒත් බෑ. එහෙමනම් එහෙම තියාගෙන කණ්ඩත් බැරි නම් උයාගෙන කණ්ඩත් බැරි නම් මේ මැරිච්ච මිනිස්සයගෙන් වැඩක් නැහැ. පුළුවන් ලිපේ දාන්න දරගේ තියාගන්න. වතුර ටිකක් උණු කරගන්න. පුළුවන්. ඈ එහෙමත් බැරිද පුතේ? බෑ නෙවෙයි. හොඳම කතාව පුතේ. පුච්චන කොට දුම් වදින්නවත් ඉන්න එපා කියලා. ඒ තරම් මහ දරුණු සතෙක් මේ. කවුද? දැන් ඔන්න බලන්න ගහක් පන පිටින් තිබුණත් වටිනවා මරුණාමත් වටිනවා වැඩිපුර අපිට වටින්නේ ගහ කියලා කියන්නේ ගහ කපා ගත්තාම තමයි වැඩ ගොඩක් ගන්න පුළුවන්. ඇත්ත ඒකනේ. සතෙක් පන පිටින් ඉන්නවට වඩා වැඩිපුර අපිට වටිනවා සතා මැරුණහම මිනිස්සෙක් පණ පිටින් ඉන්නකොටද වටින්නේ මැරුණහම මැරුණහම කැලි කපල විකුණ ගන්න ඒක බැරි මිනිස්සයව අඩුම තරමේ අපිට ලිපේ දාලා වතුර ටිකක් උණු කරගන්නවත් බෑ. එහෙමනම් මේ මිනිස්සයා කියන සතාගේ වටිනාකම දැන් ඊළඟ තියෙන හොඳම ප්‍රශ්නේ තමයි පණ පිටින් ඉන්නවා නම් මේ මිනිස්සයා කියන සතා කොහොම ජීවත් වෙන්න ඕනද? අද අපේ සමාජයේ තියෙන ලොකුම ප්‍රශ්නෙත් ඒක. සමහර මිනිස්සු ගස් වුණා නම් ප්‍රශ්නයක් නෑ. එක්කෝ හෙවණ දෙනවා නැත්තම් දරට පාවිච්චි කරනවා. සමහර මිනිස්සු සත්තු වුණා නම් හොඳයි සතෙක් හැටියට ජීවත් වෙනවා කිසි කරදරයක් නැහැ. නැත්තම් කවුරු හරි මරාගෙන ගැටලුව තියෙනවා. නමින් මිනිස්සු කියන රූපෙන් ජීවත් වෙනවා මිනිස්සු හැටියට. හැබැයි රටට වැඩකුත්, ජාතියට වැඩකුත්, ආගමට වැඩ. අඩුම තරමේ gedara අම්මට තාත්තට බිරිඳට ස්වාමි පුරුෂයාට දරුවන්ටවත් වඩා. එහෙම මිනිස්සෙක් මට නම් මිනිස්සෙක් හැටියට පණ පිටින් ඉන්නවට වඩා ගහක් වුණා නම් සතෙක් වුණා නම් ඊටත් වඩා හොඳයි. මේ මනුස්ස කියන නමින් ඉන්නවට වඩා අපිට දැන් තේරුම් ගන්න තියෙන හොඳම තැනට අපි ඇවිල්ලා ඉන්නේ. අපි නමින් මිනිස්සු. අපිට මිනිස්සු කියලා ආමන්ත්‍රණය කරනවා. ඇයි අපිට එහෙම ආමන්ත්‍රණය? අපේ මොකක්ද තියෙන විශේෂත්වය? මේ ලෝකයේ මිනිසා කියන සත්වයා හැර අනිත් හැම සතෙක්ම තිරසන්නු. තිරස්චීනයි. ඒ කියන්නේ අනිත් හැම සතෙක්ගෙම තියෙන කොන්ද හරහා. මිනිස්සයා කියන සතාගේ විතරයි කොන්ද කෙලින් තියෙන්නේ. කොන්ද කෙලින් තියෙන එකම එක සතයි ඉන්නේ. ඒ මිනිස්සයා කියන තව වටිනාකමක් එයාට උසස් මනසක් තියෙනවායි කියන්නේ. යමක් කියන්න කලින්, කරන්න කලින් කිව යුතුයිද, කල යුතුයිද, කලාට පස්සේ මොකද්ද ලැබෙන ප්‍රතිඵලය කිව්වට පස්සේ මොකද්ද ලැබෙන ප්‍රතිඵලය කියලා කරන්න කලින් කියන්න කලින් ඒ පිළිබඳව හිතන්න පුළුවන්. හිතීමේ ශක්තියක් අපිට තියෙනවා. ඒ නිසා තමයි යට මිනිස්සයා කියලා වෙන් කරලා. ඒකයි කිව්වේ උසස් මනසක් තියෙන. දැන් එතකොට මේ සිද්ධ වෙන දේවල් එක්ක කරන කියන දේවල් එක්ක ඔය උසස් මනසක් කියන එක ඔය මිනිස්සයා කියන සතාට තියනවාද කියන ප්‍රශ්නේ අපි තියනවාද කියන. ඇයි මේ යන රට මේ යන රට. එතකොට ඇත්තටම ඇයි අපි මිනිස්සු බවටපත් වෙලා මේ මනුෂ්‍ය ලෝකයට ආවේ? දැන් අද හුඟක් අය දන්නේ නැහැ Taman ආව රාජකාරිය මොකක්ද කියලා. Tamanට කරන්න කරන්න තියෙන වැඩය ඩියුටිය හරියට දන්නේ නැහැ. තමන්ගේ භූමිකාව හරියට තේරුම් අරන්. ඇත්තටම අපි හැටියට මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ අපි පෙර කරලා තියෙන බරපතල කුසල බරපතල කුසල ඒවා කියලා නිම කරන්න බැරි මහ විශාල කුසල කර්ම. බුදුහාමුදුරුව පැහැදිලි කරනවානේ මේ ලෝකයේ දුර්ලභ කාරණා වලින් එකක්නේ මිනිසෙක් හැටියට උත්පත්ති ලැබෙන එක. උදාහරණයක් වෙන්නනවා බුදුහාමුදුරුව ඇටේරියා වනේ මහණෙනි. මේ ඉපදිලා ඉන්න මිනිස්සු හරියට මේ ඇටේරියා වනේ කොළ වගේ. හැබැයි මහණෙනි අතට කොළ ටිකක් අරගෙන කියන්නේ මේ ඉපදෙලා ඉන්න මිනිස්සු මේ ඇටේරියා වනේ කොළ වගේ වුණාට මේ ඉපදිච්ච මිනිස්සු අතරින් මැරිලා ගිහිල්ලා ආපහු මිනිස්සු වෙලා උපදින් මගේ අතේ එන කොළ ටික. ඒකෙන් අපි හිතා ගන්න පුළුවන් අපිත් අර බුදුහාමුදුරන්ගේ අතේ තිබ්බ කොළ ටිකේ ඊළඟ භවයේත් ඉඳීද කියන එක. ඉඳීද කියන එක. ඇත්තටම අපි මිනිස්සු හැටියට උත්පත්ති ලැබුවේ වෙන දෙයක් හින්දා නෙවෙයි. කරලා තියෙන කුසල කර්ම හින්දා ඊළඟ භවය අපිට මීටත් වඩා ලස්සන මීටත් වඩා සාර්ථක කර මීටත් වඩා දියුණුවක් ලබා. හැබැයි අද අපි මොකද කරන්නේ? අපිට හම්බෙලා තියෙන මනුෂ්‍ය ආත්මයෙන් මනුෂ්‍ය භවයෙන් අපි නියම පරප්‍රයෝජන ලබනවද? සමහරට ගේ දොර හදා ගන්නවා හදාගත්තට පස්සේ ගේ ඉස්සරහා මිනිස්සයා ගෙයක් හදාගත්තොත් බැරි වෙලාවත් වාහනයක් අඩුම තරමේ මේ මිනිස්සයාට සනීප ආරක්ෂාව සඳහා වැසිකිළියක් හදාගත්තොත් අල්ලපු ගෙදර මිනිස්සයා ලංකාවේ හාස්කම් තියෙන හොඳම දේවාලය හොයන. පළතුරු වට්ටියක් දෙන්න පොල් ගෙඩියක් ගන්න. ඒකනේ ඒකනේ. ඒ විතරක් නෙවෙයි. තව ඉන්නව මිනිස්සෙක් දැක්කට මිනිස්සෙක් hina වෙන්නේ නැහැ. සමහර මූණවල් තියෙනවා හෙන ගහපු පිටණි වගේ. හෙන ගහපු පිටණික තනකොළ ගහක්වත් නැහැනේ. මූණක hinaවක්වත් නැහැ මිනිස්සෙක් දැ. බලන්නකෝ නැද්ද කියලා. කුහකකම්, උද්දච්චකම්, තක්කඩිකම්, අමනුස්සකම් පුරෝගණින් තව මිනිස්සෙක් දිහා බල්ලා hina. සමහර විට ඕකට ಜಾති ભેදෙත් ඇති. මම අහවල් જાති මම අහවල් જાති ඒ නිසා මම ඒ අයත් එක්ක එහෙම සම්බන්ධතාව පවත්වන එක හොඳ නැහැ කතා කරන එක හොඳ නැහැ එහෙම හිතාගත්ත අය හොඳට මතක තියා බුදුහාමුදුරුවෝ හරි පැහැදිලිව කියලා දීලා තියෙනවා මේ ලෝකේ මිනිස්සු කියලා ඉපදිලා ඉන්නවා නම් ඒ හැමෝම එකයි හැමෝම මිනිස්සු එකයි ජපානයේ හිටියත් එංගලන්තයේ හිටියත් ලංකාවේ හිටියත් මොන රටේ හිටියත් මිනිස්සු නම් මිනිස්සු එකයි සමහර විට අපි ජපන් ජාතිකයෝ එංගලන්ත ජාතිකයෝ ශ්‍රී ලාංකිකයෝ ඈ පාකිස්තානුවෝ විවිධ වශයෙන් වර්ග කරනවා. ඒ වර්ග කළාට බලන්නකො සමහර විට පාටේ වෙනසක් ඇති. හැඩරුවේ පොඩි පොඩි වෙනසක් ඇති. නමුත් මිනිසියෙකුට තියෙන අංග ටික නේද ඔක්කොම තියෙන්නේ. සමහරට අපි කියනවා අපි බෞද්ධ, තව කෙනෙක් කියනවා යාලා කතෝලික, තව කෙනෙක් කියනවා මුස්ලිම්. මේ වර්ග ભેදයක් තියෙනවනේ. අපි හදාගෙන එනකොට මුස්ලිම් අම්මගේ බඩේ බැරි වෙලාවත් බෞද්ධ ළමයෙක් උපදින්නේ නැද්ද? ඈ? කතෝලික අම්මගේ බඩේ බෞද්ධ ළමයෙක් එන්නේ නැද්ද? එනවා. ඔය ඔක්කොම තීරණය වෙන්නේ ආවට පස්සේ නෙවෙයි. මෙයා ජපන්ද, චීනද, මුස්ලිම්ද, කතෝලිකද, බෞද්ධද කියලා. ඔක්කොම තීරණය වෙන්නේ උපදින අම්මා අනුව නේද? හරියට අර ගිරව් දෙන්නගේ කතාව වගේ. අපි කොයි පරිසරයකද යන්නේ? ඒ පරිසරේ ඉඳලා තමයි අපිව තීරණය වෙන්නේ. හොයලා බලන්නකෝ. අපි ඔය කතා කරන සිංහල, දෙමළ, මුස්ලිම්, Hindu ඔය අම්මලා තුන්දෙනාට එකම ඇඳුම් ටිකක් අඳලා තිබ්බොත් අපිට හොයාගන්න පුළුවන් වෙයිද මේ මුස්ලිම් අම්මා මේ දෙමළ අම්මා කියලා? පුළුවන් වෙයිද? 아무තු වෙනසක් තියනවද? හැබැයි මන් දන්න තරමින් නම් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන දේශනාවට අනුව නම් මේ මිනිස්සු කියන සත්ත්ව ආතරේ තියෙන වර්ග දෙකයි. මොකද්ද? වර්ග කියලා කියන්නේ ભેද දෙකයි. ලිංග ભેදේ විතරයි. ස්ත්‍රී පුරුෂක. ස්ත්‍රී පුරුෂ ભેදේ විතරනේ තියෙන්නේ. ආයි ඊට එහා ගිය ભેදයක් තියෙනවද? හැබැයි සත්තු අතරේ තියෙනවා. බඩගාගෙන යන සත්තු වෙනයි, කකුල් හතරෙන් යන සත්තු වෙනයි. මිනිස්සයා කියන සත්වයා තුළ තිබුසස් මානසික ගුණාංග විත. මිනිස්සයා හැටියට අපි උත්පත්ති ලැබුවේ ඊළඟ භවය තව ටිකක් සාර්ථක කරගෙන මිනිස්යන් හැටි තව ගමනක්. හැබැයි අද අපි හුඟ දෙනකොට ආව ගමන අමතක. ආව වැඩේ අමතක වෙලා. හුඟක් අය වැඩේ අමතක වෙලා යන්නේ වෙන වැඩක. කරන්නේ වෙන දෙයක්. අපි ආවේ මේ උතුම් මනුෂ්‍යාත්මය අපේ මනස තව ටිකක් කුසල් රැස් කරගෙන යමක් හැබැයි අද අපි වෙලා තියෙන්නේ ආව තමයි. බලන්නකෝ එනකොට අරන් ආපු දෙයක් ඈ එනකොට අරන් ආපු තියෙනවා. කරපු පින්පව් විතරයි. යනකොටත් අපි ගෙනියන්නේ ඔච්චරයි. හැබැයි ඉන්නකන් අපි කොච්චර දේවල් නම් එකතු කරනවදනේ? එකතු කරන හැමදේම අපි එකතු කරන්නේ අතින් ගෙනියන්න මිස හිතින් ගෙනියන්න නෙවෙයි. හැබැයි හොඳට මතක තියාගන්න ගෙලියන්න පුළුවන් වෙන්නේ අතින් ගත්ත දේට වඩා හිතින් ගත්ත දේ විතරයි. හැබැයි එකතු කරගෙන තියෙන්නේ අතින් ගෙනියන්න. ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ හිතින් ගත්ත ඒවා විතරයි. සමහරු කියන්නේ අල්ලගත්තාම දාලා යන්නත් ඒකනේ ඒ නිසා මෙන්න මේ කාරණාව ඊළඟට අවසානාවේදී මේ ශරීරය කොයි වගේද සතිපට්ඨාන සූත්‍රයත් මේකට උදාහරණ දක්වනවා දිග මහත කළු විවිධ වර්ගයේ අණුවන්ගෙන් වලකට මේ ශරීරයෙන් එළියට දානවා නම් අපි යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඊට වඩා වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් ශරීරය ඇතුළේ උදාහරණයක් සමහර විට පිළිකුලක් අපි වැසිකිළියට ගිහිල්ලා වැසිකිළියේදී අපි එළියට දාපු ජරාව දැකලා අපි ගඳයි කියලා මොහතකටවත් හිතුවද ওই ශරීරයේ තිබු ඔක්කොම අපද්‍රව්‍ය ටික අපි එළියට දැම්මයි කියලා. අපි කටින් කෙල ගහලා සෙම ටික පිට කරලා පිට කරපු සෙම ටිකට තව මිනිස්සුත් කෙල ගහය. අප්පිරිය කරනවා. ඔය අපේ තිබ්බ ඔළුවේ තියෙන, පපුවේ තියෙන ඔක්කොම සෙම ටික දාලා තියෙනවා. අපි මේ එළියට දාපු දේ විතරක් ගැන හිතලා නේද ඔය පිළිකුල් කරන්නේ. ශරීරය ඇතුලේ කොච්චර නිකන් මේවා සෙම පැකට් කරගෙන අපි යන යන තැනට අරන් යනවා. ඈ අතට අරගෙන නෙමෙයි බඩ බැඳගෙන යන්නේ. ඒක නේද ඇත්ත. එහෙම අපි තව මිනිස්සු උද්දච්ච කුහක දැක්කහම hina වෙන්න ඒ මිනිස්යාගේ රූපෙ දිහා බැලලා ජාතිය ගැන කියන කුලය ගැන කියන අපි කවුද එතකොට? ඒතර අපේ තියෙන රත්තරන් නැගේ සමහර අය කතා කරන්නේ රත්තරන් කියලා. බලන්නකෝ මොහොතකට හරි කියන්නේ නම් රත්තරන් නැතුව එක රාත්‍රියක් ඉන්නේ කතා කරන්නේ. මම මේ කියන දේ ටිකක් ඔළුවට දාගෙන හිට. රත්තරන් නැතුව එක රාත්‍රියක් ඉන්න බැරි අපිට බැරි වෙලාවත් ඔය කියන රත්තරන්ගේ හුස්ම ටික ගියොත් එක රාත්‍රියක් තනියම ඉන්න. රත්තරන් නැතුව රාත්‍රියක් තනියම ඉන්න බැරි අපි රත්තරන්ගේ හුස්ම ටික ගියාට පස්සේ එක රාත්‍රියක් ඒ රත්තරන් ගාව තනියම ඉන්න. බයයි. ඒකනේ ඇත්ත. ඒ රත්තරන් ගාව තනියම රාත්‍රියක් ඉන්නේ නැහැ. රත්තරන් නැතුව රාත්‍රියක් ඉන්න බෑ කියනවා. හැබැයි රත්තරන්ගේ හුස්ම ටික ගියාට පස්සේ ඒක රාත්‍රියක් තනියම ඉන්නේ නෑ. ඒ රත්තරන් හුස්ම ටික ගියාට පස්සේ දවස් 3කට වැඩිය ගෙදර තියෙනවා. දවස් 3කට වැඩි. හැබැයි ඉන්නකම් බලන්න ඕනේ දාන්න සද්දනේ. මැස්සෙකුට මදුරෙකුට වහන්න දෙන්න නැතුව රකින්නේ. කර වෙලාවත් කවුරු හරි බලලා hina වුණොත් ඇයි මගේ එකා දිහා බලලා hina වුනේ කියලා සද්දක් දාන්න. ඇයි වෙරේ උන් බලන්න නැත්නම් දෙක ගලවනවා කියනවා. අය බලන්නේ නැහැ කියලා. තරම් කඳකට වෙන් කරගෙන බඩ බැඳගෙන සෙම බඩ බැඳගෙන පැකට් කරගෙන යන මේ කුණු ලොරියකට නෙමේ කියන්නේ. බොරුද? උණු ලොරිය තව හොඳ නේ බලන්නකෝ නැත් එහෙම අපි මම අර කිව්වේ වැසිකිළියට ගිහිල්ලා පිට කරපු ටික ගැන විතරයි කතා කරන්නේ ඔක්කොම පිට කළා නම් ඒත් කමක් නැහැ එතකොට දැන් කොහොමද ඉන්නේ දැන් මොකක්වත් නැද්ද එතකොට ඒ නිසා මේකයි අපි තේරුම් ගන්න මුලින්ම කිව්වේ අනිත්‍ය දැනගෙන එහෙම වුණාම අපිට ප්‍රශ්න අඩුයි නේද? ගැටලු අඩුයි නේද? ඈ රත්තරන් එක මරා ගන්න යන්නේ ප්‍රශ්න ඇති කරගන්නේ ඇයි අපි දන්නවා අපි කවුරුත් අපේ වෙනසක් නැහැ කියලා අපි තේරුම් ගන්නවා ගැටලුව අන්න අර උද්දච්චකම් මාන්නකම් අපේ හිතට එන්නේ එන්නේ අර ඔක්කු මැදුරුවෙකුට මැස්සෙකුට වහන්න දෙන්න නැතුව රැකපු ඔය රත්තරනුත් නෑ ගිහිල්ලා කැල දැම්මහම මැස්සෝ මදුරුව නෙවෙයි කබර ගොයින් nari තමයි කන්න පටන් ඒකයි ඇත්ත එහෙම එක අපිට තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒකනේ අපේ තියෙන manussකම. ඒකනේ manussකම. තිරිසන් සත්‍යයට වඩා වෙනසකට තියෙන්නේ අපිට යමක් හිතන්න පුළුවන් කියන කාරණාව විතරයි. එතනින් එහා කිසිම දෙයක් නැහැ. මිනිසයා සහ තිරිසන අතර වෙනස සංස්කෘත ශ්ලෝකයකත් විස්තර. ආහාර නිද්‍රා භයමයි තෘණංච සාමාන්‍ය මේතත් පසුබෙක් නරානාම්. ධර්මෝහි තේෂා මදිකෝ විශේෂාත් ධර්මේන හීනක් පසුබික් සමානා. ආහාර ගැනීම, නිදා ගැනීම, බයටපත් වීම, කාමසේව. මේ කාරණා හතරම මිනිස්සුත් කරනවා තිරිසන් සත් මිනිස්සු ආහාර ගන්න තිරිසන්ු කන්නේ නැද්ද මිනිස්සු බය වෙන්නේ නැද්ද තිරිසන්ු බය වෙන්නේ නැද්ද බය වෙනවා මිනිස්සු නිදා ගන්න නැද්ද තිරිසන්ු නිදා ගන්න නැද්ද මිනිස්සු කාමසේවනය කරන්නේ නැද්ද තිරිසන්ු කාමසේ ඒතර කාරණා හතරම දෙගොල්ලට පොදුයිනේ එහෙනම් වෙනසක් තියෙනවා මිනිස්යාගේ වෙනසක් තියෙනවා තියෙනවා ඇඳුම් ඇඳ ධර්මේන හීනක් පසුබික් සමානා මේ කාරණා හතර දෙගොල්ලටම පොදුයි හැබැයි මිනිස්සයා කියන සත්වයා ළඟ තියෙන ධර්මයෙන් හීන වුණොත්, ಗುಣධර්ම වලින් නැති වුණොත්, ඔව් පසුබික් සමානා අන්න අර තිරිසන් සත්‍යාම තමයි. දැන් මේ නොකියා කියන්න තියෙන එහෙම අය මිනිස්සු කියන නමින් ඉපදිලා ಗುಣධර්ම ඔහු ළඟ නැත්තම් හරියට ඇඳුම් ඇඳගත්ත කවුද කියන එක හිතේ. එනිසා අවසාන වතාවට මේ ගාථාවේ හරයත් එක්ක මෙන්න මේ වැකිය කියලා මට වෙලාවකට හිතෙනවා මිනිස්සු තනකොළ නොකන්නේ හරක්ගේ වාසනාව. ඇයි? බත් කන තරමට තනකොළ කෑවොත් හරකුන්ට. එනිසා මේ හැමෝම බුද්ධිමත්ව මේ කාරණා තේරුම් ගත්තොත් අපි හැම දිනාටම හොඳ අනාගතයක්